ඒ සඳහා අවශ්‍ය කරන ධර්මතාවය සඳහා අවශ්‍ය කරන උපක්‍රමය සඳහා ඕන කරන ක්‍රමවේදයන් සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවක අපි අද අපිට අද සාකච්ඡා කරන්න යුතු තියෙන්නේ උපේක්ෂා සම්බෝධ්‍යංගය පිළිබඳ දෙවෙනි ධර්ම දේශනාව. බෝධියට හේතු වෙන අංගයන් වලට කියනවා බෝධියට අවබෝධයට හේතු වෙන අංගයන් වලට කියනවා බෝධිඅංග බොද්ධංග කියලා. එතකොට අපේ සිත අවබෝධ කරගත යුතු තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි. ඒතර පංච ප්‍රාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අපේ හිතට වැටහෙන්නේ නැහැ. අන්න ඒ වැටෙන්න නම් අපේ හිත ඒ වැටෙන ආකාරයට සකස් කර යුතු තියෙනවා. ආන්ගේ සකස් කිරීම සකස් කරනවා කියලා කියන්නේ ඒ වැටෙන ආකාරයට අවශ්‍ය කරන ධර්මතා අපේ මානසිකාරයේ උපදනා ආකාරයට සකස් කර ගැනීමයි. අන්න ඒ ඒවා සකස් කරගන්න නම් ඒ ධර්මතා මොනවද කියලා දැනගන්න ඕනේ. ආන්ගේ ධර්මතාවයන් තමයි බෝධියට හේතු වෙන අංග බොජ්ජංග හතක් කොට දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් හත්වෙනි එක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඒ උපේක්ෂාව කියලා කියන්නේ මේ අටලෝ දහමෙහි නැත්නම් අපි එකක් ගත්තොත් සැප දුක්ඛයන්හි නොඇලී තියෙන මධ්‍යස්තව තියෙන ස්වභාවය. නොඇලී, නොගැටි මධ්‍යස්ථව හිත තියෙන ස්වභාවයට කියන උපේක්ෂාව කියලා. එතකොට දැන් මම ඊයේත් මතක් කරා නමුත් අදත් මතක් කරන්න ඕනේ ධර්ම භාණ්ඩාගාරය කියලා හැඳින්වුවේ කාවද? ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද ස්වාමීන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණය වෙලාවේදී සරුණද නැද්ද? සරුණා. නේද? ඇයි ඒ සරුණේ උපේක්ෂාවේ අඩුවක් තිබ්බයි කියන්නේ උපේක්ෂාව හැදෙන්නේ එහෙනම් ධර්මය භාණ්ඩාගාරයක් කොට එකතු කර ගැනීම නෙවෙයි ධර්මය අවබෝධ කරගැනීමෙන් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ධර්මය අවබෝධ කරගැනීම. ඒ කියන්නේ මේ ආනන්ද හඳුන් නිග්‍රහ කිරීමක් එහෙම නෙවෙයි. මේ ධර්මය අපි එකතු කරගන්න ඕනේ. බොහෝ ධර්මයන් එකතු කරගන්න ඕනේ. හැබැයි එකතු කරගෙන විතරක් මදි ඒවා අවබෝධයට අවබෝධයට අවබෝධයට ගන්න ඕනේ. අවබෝධයට ගත්තාම අපේ හිත සැලෙන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. අන්නේ සැලෙන්නේ නැති ස්වභාවයකටපත් කරගන්න මම ඊයේ මතක් කරා පුංචි උපක්‍රමයක් යොදා ගන්න ඕනේ කියලා අපි දන්න සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරපු හැම භාවනාවක්ම හැම උපක්‍රමයක්ම මේ පංච උපාදානස්කන්ධ විශේෂ සංස්කාර විශේෂ ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න හේතු වෙන දේවල්. ඒතර අපි බොහෝ ධර්මයන් එකතු කරගෙන තියෙනවා. ඒ එකතු කරගෙන තියෙන ධර්මයන් තමයි අනිත්‍ය අනිත්‍ය භාවනා, අනාත්ම භාවනා, සුභ භාවනා, ආදීනෝ භාවනා, ප්‍රහාණ භාවනා මම තව බොහෝ දේවල් සතර කමඨහන ආදී නේද මරණානුස්සති බුද්ධානුස්සති අසුභානුස්සති එතකොට තව බොහෝ භාවනාවන් එකතු කරගෙන තියෙනවා. එතකොට මේවා අපේ අපේ සිතෙන් නැగిලා යන විදිහට සකස් කරගන්න ඕනේ. හරිද බොහෝ සැප දුක් ඇති වෙනකොට මේ අපි එකතු කරගත්ත භාවනාවල් ඉදිරිපත් වෙන්න ඕන අපේ මානසිකාරය. තරහ කියන එක ඇති වෙනකොට මෛත්‍රිය ඉදිරිපත් වෙන්න ඕනේ. හරිද නිත්‍ය හැඟීම් ඇති වෙනකොට මරණය ඉදිරිපත් වෙන්න ඕනේ. ඉදිරිපත් වෙලා අපේ හිත උපේක්ෂාව වටලා කියන්න ඕන. කවුරු හරි බයිනකොට නේද? මම දැනගෙන කියන්නේ අපි දැනගෙන හිටියා නම් මේ නොදැන කරුණාවෙන් කතා කරපු හිතපු කෙනා අනිත්‍යයි කියලා දැනගෙන හිටියා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙනස් වෙනකොට අපි දන්නවා මම මේක වෙනස් වෙනවා කියලා දැනගෙන හිටියේ. හරි දැනගෙනම වාසය කිරීම. එතකොට එහෙනම් ඒ වගේ අර මධ්‍යස්ථතාවයේ වැටෙන්නේ යන්නේ එහෙමයි. ඉතින් ඒ සඳහා අපි තුල ඇති කරගත යුතු தත්වයන් පිළිබඳ අපි යම් ප්‍රමාණයකට සාකච්ඡා කර අතීතය මෙනෙහි කරමින් ඒ අතීතය අතීතයේ Taman සැලිච්ච තැන් විදර්ශනා කරලා ඉවර කරගන්න කියලා වහලා පියාගන්නේ නැතුව මොකද ආයතරයක් නැත්නම් මේ වගේ අවස්ථාවක් ආවොත් Tamanගේ සැලීම සිද්ධ වෙන හින්දා අපි හිත මොකක් හරි කාරණාවක් හින්දා මගේ හිත අතීතයේ සැලුණා අද මතක් වෙනකොට සැලෙනවා නම් නේද අද ඒ වගේම දෙයක් ආයෙ සිද්ධ වුණොත් ආයෙ සැලෙනවා මාව එහෙනම් මම මොකද කරන්නේ අතීතයේ සැලිච්ච තැන් අරගන්න ඕනේ. අරගෙන ඇයි මම මේ වගේ තැන් වල සැලුනේ? මොකද්ද මගේ අඩුපාඩුව? සැලෙන්න ඒ ඒ අඩුපාඩුව හොයන්න ඕනේ. හොයලා ඒක නැති කරගන්න ඕනේ. හයියෙන් කවර දැන්න හින්දා Taman සැලුණා නම් දැන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අතීතයේ මෙනෙහි කළ බලන අන්න අර බැඳීම හින්දා මාව සැලුණා. එහි අනිත්‍යභාවය, එහි අනාත්මභාවය, එහි තියෙන නේද එයාටවත් අයිති නැති ගතිය කියන අවිද්‍යාව මගේ ළඟ තියෙන අවිද්‍යාව හින්දා මේ සැලීමට හේතුනේ කියලා ඒවා හොඳට විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කර කර බල බල බල බල ඒ සිද්ධිය ඇලීමක් ගැටීමක් විදිහට අපේ හිතෙන් නැగిලා එන්නේ නැති විදිහට නැවත සකස් කරගන්න ඕනේ. අන්න එතකොට අපේ හිත උපේක්ෂාව වැටෙන්න පුරුදු පුහුණු වෙනවා. Taman ඉගෙනගත්ත ධර්මය භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරමින් අපේ ජීවිතය නිවැරදිව තැන කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට කරගන්න කරගත් යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කරමින් හිටියේ ඒකෙන් පළවෙනි එක විදිහට අපි සාකච්ඡා කරේ ෂඩාංගු ප්‍රේක්ෂාව කියලා. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නකොට අන්න ඒ ගන්න අරමුණු ඒ ගන්න අරමුණු තුල අපි සැලෙන්නේ නැති වෙන්න ඕනේ මධ්‍යස්ථ විහිද පිහිටන විදිහට සකස් කරගන්න ඕනේ. ඒකට කියව ෂඩාංගු ප්‍රේක්ෂාව කියලා. අපි ඒක ඊයේ දවසේ සාකච්ඡා කරා. ඊළඟට ධම්ම විහාරු ප්‍රේක්ෂාව කියන එක තමයි මම අතීතයේ මෙහි කිරීමක් ගැන කිව්වේ. හැම පැත්තකටම උපේක්ෂාව විසිරවාගෙන වාසය කරන්න පුළුවන්කම තියෙනවා ලෝකෙහි නේද දස දිශාවට උපේක්ෂාව වතුරවාගෙන තමන්ගේ හිත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර එක එක එක එක දේවල් මේ ලෝකේ තියෙන දේවල් දකින අහන දේවල් අහන්න වෙන සිද්ධ වෙන දේවල් ඔක්කොම මෙනෙහි කර කර මෙනෙහි කර කර අපේ උපේක්ෂාව සකස් කරන උපේක්ෂාව කියන හැඟීම ප්‍රබල කරගන්න ඕනේ චේතනාව කියන එක ප්‍රබල කරගන්න ඕනේ ඒක භාවනාවක් විදිහට වර්ධනය කරගන්න ඕනේ. එතකොට ඒකට කියනවා බ්‍රහ්ම විහාර බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා. ඊළඟට බොජ්ජංග උපේක්ෂාව කියන එකයි අවසාන වරට සාකච්ඡා කරේ. ඒ කියන්නේ මේ අවබෝධයට අවශ්‍ය කරන අංගයන් නුවණ විතරක් වැඩි කරගන්නේ නැතුව Tamanට ඇති වූ නුවණ දැන් තියුණු නුවණට කියනවා යමක් හොඳට තේරෙනවා. හොඳට තේරෙන තියුණු නෝන හොඳට තර්ක කරලා කතා කරන්න පුළුවන්. හරිද? ඒවා ගැන උපමා වලින් කතා කරන්න පුළුවන්. ඒ වගේ මේ ඒ වගේ එක්කෙනා නේද උදාහරණයක් ගත්තොත් තමන් කියන්නකෝ. නේද? හරි. මම මම මාන්නයක් ඇති කරගත්තා මං ගැන. නේද මට මේ ධර්මය කියලා දෙන්න පුළුවන් අනිත් අය අහගෙන ඉන්නවා මං කියලා දෙනකොට කියලා. මම එහෙම හිතනවා. අනිත් අය සද්ද නැතුව අහන් ඉන්නවා. මං හින්දා නෙමෙයි අහන් ඉන්නේ කවුරු හින්දාද? බුදුරජාණන් වහන්සේ හින්දා අහගෙන ඉන්නේ. හරිද? මම ඒකට රැවටෙනවා. හරිද? ඒ ධර්මයේ මට යම් කිසි විදිහකට පැහැදිලි කරන්න පුළුවන් කියලා මට දැනෙනවා. දැනෙලා ඉවරලා මම හිතා ගන්නවා මම තමයි ජගත නැත්තම් ඒකේ උපේක්ෂාවට හිතන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අන්න ඒ තියෙන නුවණ පිළිබඳ උපේක්ෂාව නැහැ. කෙනෙකුට ඒ පිළිබඳ තියෙන සිහිය පිළිබඳ උපේක්ෂාව නැතිලා යනවා. එතකොටම සිහිය නැතිලා යනවා. Tamanට තියෙන වීර්ය පිළිබඳ ඒක වෙනම තියෙන වීර්ය උපේක්ෂාව කියලා වෙනම මේ කතා කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ බෝධිඅංග පිළිබඳ උපේක්ෂා සහගත වාසය කරන්නේ ඒවා තමන්ගේ හිතෙන් හත්පත්කින් නැగిලා එනකොට උපේක්ෂා බුද්ධංගයෙන් සිද්ධ වෙන කෘත්‍යය තමයි ඒක ඒ පිළිබඳ නොසලී ඒ පිළිබඳ මේකත් එක ධර්මතාවයක් මේකත් එක ධර්මතාවයක් විදිහට හැදෙන ගහක් වගේ මේක හරිද මේ ගහ හැදෙන එක ගහ ගහට අදාළ නැහැ ගහ හැදෙන එක ගහට අදාළ නැහැ නේද එතකොට හැදෙන ගහක් වගේ මහ පොළවේ එක එක දේවල් බහවනවා එක එක තැන්වල මේ සමහර අය බොහෝ සියලු දේවල් මහ පොළොවට දාන අතර සමහර අය බොහෝ ගම් දේවල් මහ පොළොවට දානවා. නමුත් මහ පොළොවේ සද්දයක් දැද්දයක් නැහැ. නේද? ඒ වගේ මහ පොළොවක් වගේ ගින්දරක් වගේ ගින්දරට හැමදේම පිච්චෙනවා. ඒ හොඳ දේවල් නරක දේවල් කියලා නැහැ හැමදේම පුච්චන ස්වභාවය ගින්දරේ තියෙනවා. අන්න ඒ වගේ අපේ ජීවිතය අපේ ජීවිතය අන්න ඒ වගේ නිශ්චලව තියාගන්න පුළුවන් ශක්තියක් මෙන්න මේ මේ බොජ්ජංග උපේක්ෂාව තුළ ඇති කරගන්න උපේක්ෂාව තුළින් ඇති කරගන්න. ඉතින් අවබෝධයට හේතු වෙන අංග ටික අවබෝධයට හේතු වෙන අංග ටික අපේ පැත්තෙන් එනකොටත් වෙනත් මේ ඒ පිළිබඳ අපි උපේක්ෂා සහගත වෙන්න ඕනේ. මතක තියාගන්න ආත්ම දැක්වීම. සැපයේ දුකෙහි අවිරුද්ධ වෙන ස්වභාවය. හරි? දැන් මේක ආයෙ මතක් කරගන්න ප්‍රායෝගිකව අපි මේක කරගන්න ඕන හින්දා ඉතින් අපේ දිහා අපි බලන්න දැන්ට කොහොමද කියලා. මේක මම ඊයේ මතක් කරේ මේ ළමයෙකුට පොඩි කාලේ එහෙම නේද ළමයි කීප අපි කීප දෙනාට මොන හරි බෙදලා දෙන්න හදනවා. එතකොට මොකද වෙන්නේ සමහර අය නේද ගෙදර මොන හරි බෙදන්න ගියම දඟලනවා නේද? ඉක්මනට දෙන්න ඉක්මනට දෙන්න කියන පොරකන් හදනවා. ඒකත් අපි බලනවා ඉන්නව කොටිකක් ගෙවුලන්නේ නැතුව. නේද? අන්න බලන්න ලාභය හමුවේ, සැපය හමුවේ, යස හමුවේ ගෙවුලන ගතිය තියෙනවා අපේ. නේද? මොන හරි දෙයක් කරගන්න ගියාම වේදන ගතිය තියෙනවා. අන්න බලන්න ඒ ඒකින්ද සැප හමුවේ අපි නලියනවා. දුක් හමුවේ ගොඩක් නලියනවා. නේද? එතකොට මෙන්න මේක ලෝක ධර්මතාවය කියලා දැනিলা. ගහක් හැදෙනවා නම් ගහට පළක් ගහ ඒක ගන්නේ නැහැ. ගහ ඒ හැදෙනවා. ගහ හැදුන හැදෙන ගහ හැදෙන ගහ ගහින් ගහට ඒක පළක් නැහැ. අන්නයට ඒ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නේද? මෙතන ගහ හැදෙනවා කියලා. ඉතින් ඒ වගේ තමන්ගේ අතුලාන්තයෙන් ඒ උපේක්ෂා සහගත හැම නිමේෂයකම වාසය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැමුවේ නේද උපේක්ෂාවෙන් නොහිටියා කියලා වැඩක් නැහැ. හරි. උපේක්ෂාවෙන් නොහිටියා කියලා වැඩක් නැහැ. මම ඇලුනා කියලා මට ඕන විදිහට ඒක තියෙන්නේ නැහැ. මං ගැටුනා කියලා මං මට ඕන නැති විදිහට ඒක මට ඕන විදිහට ඒක නැති වෙන්නේ නැහැ. එන්නේ ටික තේරුම් ගත්තා නේද? එතකොට මගේ අතුලාන්තේ පුච්චා ගැනීමක් විතරයි මේ සිද්ධ වෙන්නේ. ඒකෙන්ද මේ අනිත් අය අතහැරලා දාලා වැඩ අතහැරලා දාලා උත්පන් අතහැරලා දාලා මේ නැත්නම් නිවට වෙලා ඉන්න කියන එක නෙවෙයි කියලා මම ඊයේත් මතක් කරා. ඉතින් ඒකින්ද අද අපිට සාකච්ඡා කරන කරුණ වල ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන වීරූපේක්ෂාව කියන එකයි. පළවෙනි එක තමයි වීරූපේක්ෂාව කියන එකේදී අපි ඊට දැඩි වෙන්නේ නැතුව ඊට ලිහිල් වෙන්නේ නැතුව වීරය පවත්වා ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ සමහර වෙලාවට අපි සමහර දේවල් වල ලෞකික දේවල් ගැනත් එහෙමයි. ලෝකෝත්තර දේවල් ගැනත් එහෙමයි. මොන හරි දෙයක් කරන්න ගියාම දැඩි වීරයක් උපදිනවා අපිට. දැඩි වීරයක් උපදිනවා මොකද වෙන්නේ? තියෙන ටිකවත් කරගන්න බැරි වෙනවා. නේද? ඔක කියන්නේ අර අපි මේක වීර්යය ගැන කතා කරන වීර්ය බොද්ධංගය ගැන කතා කරනවා හොඳටම කතා කරා. ඒ කියන්නේ මට ආයෙ මතක් කරන්න අමුතෙන් දෙයක් නැහැ. නමුත් Taman ඇති කරගන්නා වීර්ය ඉදිරියේ උපේක්ෂා සහගත වාසය කිරීම වීර්ය උපේක්ෂාව කියලා කියන්නේ. සහ ඒක සමතුලිතව පවත්වා ගැනීම නේද අර සමාජ කතාවක් තියෙන්නේ හදිස්සි වුණාම කොරස් කටේවත් අත දාගන්න බෑ නේද ඒ තරම් ලොකු ඒ තරම් ඒ තරම් ලොකු දෙයකටවත් නේද තමන්ගේ පොඩි අත දාන්න බැරි තත්ත්වයක් තියෙන ඒ තරමට අන්න ඒ වගේ නොසන්සුන්තු භාවයකටපත් වෙනවා ඒ වගේම තමයි වීර්යය ලිහිල්ලුනොත් ඒත් එමය නේද කුසීතකමේ හිත වැටලා මුකුත් කරගන්න බැර වෙනවා ඒකින්ද උපේක්ෂා සහගත මේ වීරිය නිසාවෙන් අපිට ඉදිරියට බාධා වෙන්නේ නැති වෙන විදිහට සකස් කරගන්න ඕනේ. බාධා වෙන්නේ නැති විදිහට සකස් කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ ඒ දේවල් ගැන හරියට දැනගෙන අපි උපේක්ෂා සහගතව වාසය කරන්න ඕනේ. ඊළඟට කියන උපේක්ෂාවේ තවත් කොටස තමයි සංකාර උපේක්ෂා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඇති වෙන නොයේකුත් සංස්කාරයන් පින්නත් නේ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීතිය, සැපය, ඒ වගේ ධානාංග, ඒ වගේම ඒවට බාධා වෙන ධාන වලට බාධා වෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්දසු විදිහට මේ සම සංස්කාරයක්ම පිළිබඳව සංස්කාර වශයෙන් දැනගැනීමෙන් හරි සැකසීම වශයෙන් දැනගැනීමෙන් කොළයක් හුලඟ යනවා වම් පැත්තට හුලඟ ගන්නකොට වම් පැත්තට යනවා දකුණු පැත්තට හුලඟ ගන්නකොට දකුණු පැත්තට යනවා මට මේ හුලඟේ යන කොළය පිළිබඳ තරහ යනවාද? මේකට දකුණට යන්න නැතුව ඉඳ තිබ්බා. මේ නේද මම රොඩුගොඩ මම අතුගාලා රොඩුගොඩ කියන්නේ හරිය නිදුඩේ තියෙන රොඩුගොඩ හරි අමාරුවෙන් අතුගාලා යනකොට හයියෙන් හුලඟක් ගහලා ආය අතුගාව පැත්තට ගියා. මට රොඩුත් එක්ක තරහ යනවා. නෑ. නේද රොඩුත් එක්ක තරහ යන්නේ රොඩුත් එක්ක මගේ උපේක්ෂාව හිතට. ඇයි ඒකට හේතු වෙච්ච දෙයක් තිබුණා කියලා. අපේ ගෙදරින් බල්ලා ඇවිල්ලා මේ රොඩු ගොඩ මේ මේ රොඩු ගොඩ අවුස්සලා හරිද මිදුල හැමතැනම දැම්මා. එතකොට අරිට වැඩි ටිකක් තරහ යනවා බල්ලන්ට. හැබැයි නේද එයා එයා එළවනවා එයාට තරහ යනවා. නේද මෙයා මම මේ අමාරුවෙන් අතුවාපේ කියලා. නමුත් ගෙදර ඉන්න කොල්ලා ඇවිල්ලා ඒක කරා නම් ඊට වැඩිය ගොඩක් තරහ යනවා. ඇයි එන්නේ එතකොට අපි කියන එයාට හොඳ නරක තේරෙනවා කියලා දැනෙන හින්දා. හරිද? එතකොට මේ සියලුම සිද්ධි වල තියෙන එකම ලක්ෂණය. හුළඟ හුඳා මේක විසිරීමත්, බල්ලෙක් ඇවිල්ලා මේක විසිරීමත්, නිවසේ ඉන්න මිනිස්සෙක් ඇවිල්ලා මේක විසිරීමත් කියන ඔක්කොම වෙන්නේ හේතු හේතු ඇතුව. අන්න ඒ තුනේදීම සංස්කාර වශයෙන් යම් කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් ඒ තුනේදීම එකම විදිහට දැනෙන්නේ. හරි. එතකොට තේරුම් ගන්න ඕනේ. ඒ තුනම එකක් කරගන්න එක ලේසිද? ඒ තුනම එකක් කරගන්න එක ලේසිද? ඒ තුනම කවදා හරි දවසක එකක් කරගන්න ඕන අපි. ඒක තමයි ඒක තමයි අපි බුදර්ශනාවෙන් කරගන්නේ මේ සියලු සංස්කාරයන් කෙරෙහි සංස්කාරයන් සංස්කාරයන් විදිහට. අද මේ හිතවල උපදින්නා වූ සංස්කාරයන් හුලං ගහනවා වගේ. හරිද විදුලිය උපදිනවා වගේ. ඒවා ඒ අයට අයිති නෑ. ගෙදර හිටිය ළමයාට ඇතුලෙන් ආපු හුලඟ. තමන්ගේ సంతාණයෙන් ආපු මහා අමතක තරහ ගිලා ගන්න මේ රොඩු කොට අවශ්‍ය ගන්න ඇවිල්ලා. හරි අන්න ඒ තරහ විසින් තමයි මේක මේ එතකොට ඒක එයා කරගත් එකක් නෙවෙයි ඒකයට ආපු එකක්. හරියට නිකන් බාහිරින් ආපු හුලං වගේ. බාහිරින් ආපු හුලඟ වගේ එයාට ඒක ආපු එකක්. එයා ඒක කරන දෙයක් නෙවෙයි. අන්න ඒක අවබෝධාත්මක සංස්කාරයන් කෙරෙහි අපිට දැනෙන්න ඕනේ. ආන්ගේ දැනීමත් එක්ක අපිට මොකක්ද ඇති වෙන්නේ? ඒ ඇති වෙන සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා ස්වභාවයක් ඇති වෙනවා. අන්න ඒක හදාගන්න ඕනේ. හරි? අන්න ඒක හදාගන්න නම් අපි කළ යුතු දේ නේද? ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට ඒ ඒ මෙනෙහි කිරීමෙන් සංස්කාරයන් කෙරෙහි ඇති වෙන උපේක්ෂාව තමයි සංස්කාර උපේක්ෂා කියලා කියන්නේ. එතකොට ඊළඟට පින්නත් වේදනා උපේක්ෂා කියලා කියනවා. වේදනා උපේක්ෂා කියලා කියන්නේ දැන් බලන්න සැප වේදනාව කෙරෙහි අපේ ඇලෙනවා. ඊළඟ දුක් වේදනාවත් එක්ක ගැටෙනවා. අදුක්ඛ වේදනාවත් එක්ක මුලා වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ඇලීම් ගැටීම් මුලා වීම නැතුව ඒ අදුක්ඛ අසුඛ වශයෙන් ඇතිවන වේදනාවෙහි ඇති කරගන්නා වූ උපේක්ෂාව. හරිද? කෙනෙක් මේ මේ වේදනාව කෙරෙහි ඒ සැප වේදනාවේ ඇලෙන්නේ නැතුව දුක් වේදනාවේ ගැටෙන්නේ නැතුව අදුක්කම අසුකර වේදනාවෙහි මුලා වෙන්නේ නැතුව ඒ දේවල් පිළිබඳව අතුලාන්තයෙන් ඇති වෙන මේකත් එක්තරා වැඩපිළිවෙලක් අය ඉස්සෙල්ලා කිය සංස්කාර උපේක්ෂාවටමයි මේවා මේවා ආйти වෙනවා මේක මෙහෙම අපි වෙන වෙන වශයෙන් කතා කරාට ඒක තුලින් අර සීල සංස්කාරයන් ගැන කතා කරන සංකාර උපේක්ෂාව කියලා පිට මේ උපදින නොයෙකුත් චේතනාවල් චේතනාවල් පිළිබඳව යතන අපි කතා කරේ විතක්ක ਵਿਚාර ඒ වගේම ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තවත් ඒ ඒත් එක අනිත් පැත්තේ හදන කාමච්ඡන්ද ව්‍යාපාර තීන මිද්දාදිය ඒ ඒ වගේ මේවා වෙදිනේ අපි සාකච්ඡා කරන්නේ අපේ තුළ උපදනා වූ ශරීරය ආශ්‍රය කරගෙන ස්පර්ශයේ හේතුයෙන් උපදනා වූ වේදනාවන් පිළිබඳව. ආන්ගේ වේදනාවල් හේතු නිසා සකස් වෙන සකස් වෙනවාය කියලා ගත්තහම මේ වේදනාවලුත් වැටෙන්නේ සංස්කාර කියන නම තමයි. ඒක හැබැයි රූප වේදනා සංඥා සංකාර කියන තැන එන සංස්කාරේ නෙවෙයි ඔක්කොම හේතු නිසා හටගන්නවා කියන හේතුවෙන් සංස්කාර කියලා කියනවා. අන්න ඒ විදිහට මේ එතකොට අතනදී අපි චේතනා ගැන සාකච්ඡා කරා. මෙතනදී අපි කතා කරනවා වේදනාවේ කෙලෙව පුදින ප්‍රේක්ෂාව. දැන් ඒ කියන්නේ මම මෙහෙම අපි මෙහෙම කියමු අපි තුල තියෙන අවිද්‍යාව හේතුවෙන් අපේ මේ වේදනා සංතතියේ හැලහැප්පීම් තියෙනවා පෙන්වන්නේ නැත්නම් ඇලෙන ගැටන ස්වභාවයන් තියෙනවා ඒවා ප්‍රබල වෙන අවස්ථා තියෙනවා ඇති වෙන වේදනාවට ඇලෙනවා කියන්නේ ඇලීමත් එක්කම ඇති වෙනවා තවත් ඒක නොදැනීම හින්දා ඇතිවන්නා වූ ගැටීම් ඇලීම් වේදනාවල ස්වභාවයන් වල වෙනස්කම් ඇති වෙනවා. මේ බලන්න. එක පුද්ගලයෙක්ව මම දකිනවා. හරිද? අපි හිතමු එයා සත්පුරුෂ පුද්ගලයෙක් කියලා. සත්පුරුෂ පුද්ගලයා දකිනකොට මට සැප වේදනාවක්, සතුට වේදනාවක් ඇති වෙනවා. නේද? මම අද හන්දාවේ දැනගන්නවා එයා අසත්පුරුෂයෙක් කියලා. අද තමයි හරියටම දැනගත්තේ ආගෙන. අසත්පුරුෂයෙක් කියලා දැනගන්නවා. දැන් යාව දකින්නට ඒ දැනගත්තට පස්සේ යාව දකින්නට ඇති වෙන්නේ දුක් වේදනාවක් බලන්න එකම පුද්ගලයා එකම ඇහෙන් දකිනකොට සැප වේදනා දුක් වේදනා වෙනස් වෙනවා ඉතින් අන්න ඒ වගේ මේ වේදනාවේ යථාභූත ස්වરૂපය දන්නේ නැතුව දන්නේ නැතිව ඒකට හේතු වෙන්නේ වේදනාවේ අඩු වැඩි වීම වලට පින්නත් නේ අවිද්‍යාව හේතු වෙනවා තණ්හාව හේතු වෙනවා හරිද අන්න ඒ තණ්හා අවිද්‍යාවල් අඩු වෙනකොට මේ වේදනාව අපිට වේදනාව කෙරෙහි වේදනාවල් පිළිබඳව නැත්නම් වේදනා සංතතිය උපේක්ෂාවට හේතු වෙන ආකාරයට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේවා හේතු නිසා හටගන්නේ මෙහෙම කියනකොට උපේක්ෂාව කියද්දී අර සැප වේදනාව දුක් වේදනාව කෙරෙහි මගේ ඒක තවත් එක සංසිද්ධිය විතරයි සංසිද්ධියක් විතරයි මේකෙහි දුක් වේදනාවට අවිරුද්ධ වෙන වෙන්නෙත් නෑ සැප වේදනාවට අවිරුද්ධ වෙන්නෙත් නෑ සැප වේදනාවේ ඇලෙන්නෙත් නෑ ඒ ඒ වාසකෙහි මධ්‍යස්ථ සිතකින් වාසය කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ හරිද නැත්නම් අපිට මොකද වෙන්නේ? පැහැදිලිව මොකද ඔතන නම් ගොඩක්ම වටින දෙයක් වෙනවා. අපි දන්නේ නැති පුංචිව පුංචි කාලේ ඉඳන්ම අපිට මේ ලෝකේ උපාදානය වෙන්න ලොකුම හේතුවක් උනේ. වේදනාව. හරි සැප වේදනාව, ඒ වේදනාපත්‍ය තණ්හා. හරි ඒක මෙතන ඔය කියන කාරණාව බොහොම ප්‍රබලවම සකස් කරගෙන සබාගත යුතු වෙනවා. මොකද වේදනාවයි තණ්හාවට ආසන්නම කාරණාව සැප වේදනාව හින්දා තණ්හාව උපදිනවා දුක් වේදනාව හින්දා තණ්හාව උපදිනවා සැප වේදනාව හින්දා උපන් සැප වේදනාවට තණ්හාව උපදින අතරේ දුක් වේදනාව හින්දා නැති වෙච්ච සැප වේදනාව ගැන තණ්හාව උපදිනවා ඉතින් ඒක හින්දා මේ තණ්හාවට හේතු වෙලා හේතු වෙන ප්‍රබලව හේතු වෙන මේ වේදනාව කියන එක මට පවත්ව ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ නේද මට නවත්ව ගන්න පුළුවන් කමක් ඇත්තෙත් නෑ දැන් අපි හිතමුකෝ මම ඒක ඒකද කොහොමද හිතන්න ඕන විදිහක් මම කියන වේදනෝපාක් වේදනාව උපේක්ෂාව ඇති කරගන්න අපි හිතමුකෝ මේ ළඟ ළඟ අදහසක් තියෙන ලොකු විශ්වාසයක් තියෙන යාළුවෙක් ඉන්නවා කියලා. මෙයා ගැන මට උපේක්ෂාව ගැන හිත හිතන්නේ නැහැ. මොකද ඔන්න මේ නේද එයා ගැන මම හැම වෙලේම ඉන්නේ කැමැත්තෙන්. හරි බොහෝ කැමැත්තෙන් ඉන්නවා. එයා මට උදව් කරයි කියලා අදහස් වෙනවා. මට අවශ්‍ය වෙලාවට එයාගේ පිහිට කරන තියෙනවා කියලා අදහස තියෙනවා. ඉතින් ඒකෙන් මගේ කියන හැඟීමක් තියෙනවා. හරි දැකීමේ කනත්ත තියෙනවා. මේ වගේ බොහෝ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ තියෙන කෙනා ටික දවසකින් මම දැනගන්නවා එයා මං කියන දේ අහන්නේ නැහැ කියලා. හරිද? එයා මට ඕන වෙලාවට එන්නේ නෑ මට ඕන වෙලාවට මගේ වැඩේ කරලා දෙන්නේ නෑ. එයාට ඉන්න කිව්වට ඉන්නෙත් නෑ ටික දවසක් ගියාට පස්සේ. හරිද? එන්න කිව්වට එන්නෙත් නෑ ඉන්න කිව්වට ඉන්නෙත් නෑ. එයාගේ හිතුවක් ආවා. ඉන්න තැනක්වත් කියන්නේ නැත්පත්තටපත් වෙනවා. අන්න එහෙම කාලයක් ගියාට පස්සේ ඒක එහෙමයි කියලා තේරිලා කාලයක් ගියාට පස්සේ මොකද්ද? ඉන්න කිව්වට ඉන්නෙත් නෑ, එන්න කිව්වට එන්නෙත් නෑ. ආවත් එයාට ඕන හැටි තමයි හැදෙන්නේ. අන්න ඒක දැනගත්තට පස්සේ මම හරියටම මොකක්ද වෙන්නේ? ටික දවසක් ගියාට පස්සේ ඉතින් එයා එනවා දක්නවා. ඉස්සර නම් එයා එනවා දක්නකොට අනේ නේද කොහොම හරි අල්ලගන්න බලනවා. නේද? එයා ඉන්න ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. හරි දැන් එයා එනවා දකිනකොට ඉතින් ආගේ ඒ ගෙදර ආවද? හා හා කමන්නේ නැති මොකද මට මේ එයා ගැන බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. වැඩක් නැත්නම් මොකද මේ ඉතින් යන්න හැදුවා කියලා මම විරුද්ධ වෙන්න යන්නේ නැහැ මොකද මට නවත්තන්න බෑ කියලා දන්නවා. එයා ගැන බලාපොරොත්තු වෙලා වැඩකුත් නැහැ. එයා ඉන්නෙත් නැහැ කියලා දන්න එයා එයාට උන්හැටි වැඩ කරන කෙනෙක් කියලා. ආන් එහෙම දැනගත්තට පස්සේ දැන් එයාව දකින්නකොට මගේ හිතේ උපදින්නේ උපේක්ෂාවක්. අන්න ඒ වගේ තමයි අපේ මේ ශරීරය තුළ ඇහැ කනාසය දිව ශරීරය හින්දා උපදන උපදන වේදනාව. හරිද? වේදනාව ගැන විදර්ශනා කරද්දී අපිට තේරෙනවා දැනෙනවා පින්නත් මේක මට ඕන වෙලාවට ගෙන්න ගන්න බෑ. මට ඕන වෙලාවට ගෙන්න ගන්න බෑ. හරි ඒ වගේම මට ඕන වෙලාවට යන්නෙත් නෑ. නේද? මට ඕන වෙලාවට යවා ගන්නත් බෑ මට ඕන වෙලාවට ගෙන්න ගන්නත් බෑ. ඒ වගේම මට ඕන විදිහට පවත් ගන්නත් බෑ මට ඕන විදිහට හැදෙන්නෙත් නෑ මේක හේතු නිසා ඇති වෙලා හේතු නිසා නැති වෙන නැති වෙන දෙයක් ඒක මගේ වශයට ගන්න බෑ අන්න එතකොට ලොකු සැප වේදනා ඇති වෙනකොට වෙනත් ඒකේ අපිට ඒකායෙන් වාසය කරන්න පුළුවන් ලොකු දුක් වේදනා ඇති වෙනකොටත් එහෙමයි ශාරීරික දුක් වේදනා හැමතැනම සමහර අය නේද පොඩි ශාරීරික දුක් වේදනාවක් ඇති වෙනකොට මොකද වෙන්නේ නේද? පැත්ත පලාතේ ඉන්න බැරි තරම් කෑ ගහනවා, විලාප තියනවා, ඒකෙහි නේද? ඒකෙහි උපේක්ෂාව හොඳ තේරුම් ගන්න පුළුවන්. දැන් මම මෙහෙම කියද්දි මේ වේදනු උපේක්ෂාව කියන්නේ මොකද්ද කියලා නේද? ඒක කෙරෙහි මේක ස්වභාවයද? හරි. හේරුකාණේ මහානායක සාරණ මහන්සිය ගැන නේද? නේද කොහොමද ජීවිතයේ අන්තිම වෙලාව ගත වෙනකොට උන්වහන්සේ උපේක්ෂාවෙන්ම ධම්මානන්ද ස්වාමීන් වහන්සේට මතක් කරලා තියෙනවා ධම්මානන්ද මේ තමයි පනාදිනවා කියන්නේ. මේ තමයි පනාදිනවා කියන්නේ. මේකට තමයි පනාදිනවා කියන්නේ. කොච්චර බය වෙනවද මිනිස්සු නේද? ඉතින් එහෙම එහෙම නැතුව උපේක්ෂාවෙන් මේ ශරීරය අපිට අසනීපත් වෙනකොට මේ මට අසනීපත් වෙන කාලේ. ජීවිතේ කරදර ඇති වෙනකොට නේද? සරලව හිතුවොත් මේ ගැන හරිද? කරදර ඇති වෙනවා කියලා දුක් වේදනා නැති වෙන්නේ. ජීවිතේ හැමදාම එක විදිහට කියන්නේ නෑ. සමහර කාලවල හොඳ කාලවල වෙන අතර සමහර කාලවල කරදර වෙනවා. සමහර දවස් හොඳ දවස් වෙන අතර සමහර දවස් කරදර කරදර දවස් වෙනවා. නේද? හුලඟ වගේ. හයියෙන් හුලඟ හැමුවා හැමුවා කියලා දත් මිට කියලාද හරියනවද? නෑ. හානිය අවම කරගන්න කරගන්න ඕනේ. හානිය අවම කරගන්න එකයි කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද අපිට පින්වත් මේ අපේ సంతానගතව අපිට ඔන්න ඔය කාරණා ටික නැగిලා එන්න ඕනේ. මේ ජීවිතේට නොයේකුත් හුලං හමනවා වගේ හැම පැත්තකින්ම ස්වාමියාගෙන් භාර්යාවගෙන් අම්මගෙන් තාත්තගෙන් සහෝදරයන්ගෙන් සහෝදරයන්ගෙන් ඥාතීන්ගෙන් යාළුවන්ගෙන් නේද එක කාලයක් වෙනවා මේ ඔක්කොම Tamanට විරුද්ධ වුණා වගේ දැන කාලයක්. නේද මොන පැත්ත බැලුවත් හරියන්නේ නෑ කාගෙම පිළිසරණක් නෑ. ඉතින් සංස්කාරයන්ගෙන් පිළිසරණ පැත්තකින් දැන් මට මේකුනේ. ඔක්කොම Tamanට විරුද්ධ නේද හැම පැත්තම කරගෙන අන්න ඒ කාලේ මේක තමයි නේද මේක තමයි ස්වභාවය හරිද හරිද? අන්න ඒ වගේ මේ ලෝකෙ මට මේ කාලේ කරදර වෙන කාලේ, මේ කාලේ ඔක්කොමට විරුද්ධ වෙන කාලේ, තව කාලයක් වෙන ඔක්කොම මේක හොඳ වෙන කාලයක් වෙනවා. ප්‍රශංසා කරන කාලයක් වෙනවා. ඉතින් ඒ කාලෙත් එහෙම තමයි. අන්න එහෙම නොසලී ගල් ගෙඩිය වගේ ඉන්න ඕනේ. එහෙම ඉන්න පුළුවන් තත්යකටපත් වෙන්නේ මේ වේදනාවන් කෙරෙහි තමන් උපේක්ෂාව හැදෙන විදිහට අපිට අපිට කටයුතු කිරීමේ අන්න ඒ කටයුතු කරන ස්වභාවයෙන් උපේක්ෂාව සකස් කරගන්න ඕනේ. ඊළඟට අනිත්‍යක අනාත්ම වශයෙන් මෙහි කරමින් විදර්ශනා කරමින් ඒ විදර්ශනාව කෙරෙහි උපේක්ෂාව ඇති කරගැනීමට කියන විදර්ශනා විදර්ශනෝපේක්ෂා කියලා. සමහර අත්තන් වෙනඳ ටික ටික ටික ටික අනිත්‍ය දුක්ඛ අනාත්මයන් වැටහෙනකොට තමන්ගේ ඒ වැටහීම කෙරෙහි කලින් කාරණා අපිට උපේක්ෂාවක් තියෙන්න ඕනේ. නැත්නම් එහාට යන්න බෑ. හරිද? යම් කිසි කෙනෙකුට දැන් බලන්න වෙනදාට වැඩිය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරිච්ච හින්දා තරහ යන එක අඩු වෙලා. අපි හිතමු. ඒ වගේම තණ්හාවත් අඩු වෙලා. හරි? එතකොට මම දකිනවා තණ්හාව බොහෝ වැඩියෙන් තියෙන පිරිස. තරහ වැඩියෙන් තියෙන පිරිස දකිනවා. අතීතයේ මං හිතියත් එහෙමයි කියලා දකිනවා. නැත්නම් අපිට රාගාදී කෙලෙස් ධර්ම අඩු වෙලා. හරිද? ඒ රාගාදී කෙලෙස් ධර්ම වල ඇලි ගැලී ඉන්නව දකිනවා. දකින්නකොට මෙන්න මෙයාට මොකද වෙන්නේ? තමන්ගේ විදර්ශනාව පිළිබඳව, තමන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳව, ඒ තමන්ට තේරෙන ස්වභාවය පිළිබඳව මානයක් උපදිනවා. ඒකේ උපේක්ෂාවේ හිතේ තින්නේ නෑ. ඉතින් මොකද කරන්නේ? ඉතින් හරි ඉහළ ඉහළ මානසිකත්වයට අන්න අය පහළට දාන ස්වභාවයක් වෙනවා. මෙතන උපදින දේ දන්නේ නැති. ඉතින් එතකොට නමුත් යම් කෙනෙක් පරිපූර්ණ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ඇති කරගත්තා නම් ඒ ඒක ඇති කරගන්න තමන් ඇති කරගන්න විදර්ශනාව පිළිබඳ උපේක්ෂාවක් තියෙන්නත් ඕනේ. ඒ වගේම විදර්ශනාවත් උපේක්ෂාවක් ඇති වෙන්න හේතු වෙනවා. ඒ විදර්ශනාව පිළිබඳවත් උපේක්ෂාව තියෙන්න ඕනේ. ඒ වගේම විදර්ශනාවත් තමන්ට උපේක්ෂාවට හේතු වෙනවා. ඉතින් මේ එන්නේ ඒකට කියනවා විදර්ශන උපේක්ෂාව කියලා. අපි බලන්න ඕනේ මම මේ විදර්ශනාව තුළින් කොයිතරම්නම් උපේක්ෂා සහගත වෙලා තියෙනවාද කියලා. මම ඊමටක් කර අර විදුලි පංකා ගැන කියලා නේද මේ විදර්ශනාවකට පත්වනොත් වෙනන්නේ අපිට දැන් අදත් අපි කතා කරා වගේ අර තුනක් මේක වගේ වෙන්න ඕන හුලං හමනවා අය කියන එක නේද? අන්න ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය තේරුම් ගත්තාම පටිච්චසමුපාදය තේරුම් ගත්තාම මේ ලක්ෂණයන් පහළ වෙන්නේ පටිච්චසමුප්පන්නවයි. හරිද? එතකොට මේ මේ හේතු නිසා මේ මේ ලක්ෂණයන් වල පහළ වීම මේ ලක්ෂණයන් මේ ආකාරයට සිද්ධ වෙන්නේ මේ විශේෂයෙන් අනාත්ම ලක්ෂණය ආදී අනිත්‍ය ලක්ෂණය මේවා මේවා පටිච්චසමුප්පන්න සිද්ධ වෙන දේවල්. ඒකින්ද විද්‍යාමාන වෙන ලක්ෂණත්වය තමයි මේ තියෙන්නේ කියලා අපිට තේරෙනකොට ඒ මේ ලෝය කෙරෙහි වේදනා කෙරෙහි සංඥා කෙරෙහි සංකාර කෙරෙහි විඥාන කෙරෙහි යම් කිසි ආකාරයක මේ උපේක්ෂාව ඇති වෙනවා. ඉතින් මේ මේ විදිහට අපි අපේ හිත පිරික්ස පිරික්ස අපේ වැඩ පිළිවෙල පිරික්ස පිරික්ස පින්නත් මේ උපේක්ෂාවේ හිත රඳවගන්න හැම වෙලෙම උත්සාහ ගන්න ඕනේ. ඊළඟට සඳහන් වෙන්නේ තත්ත්මද්දත් උපේක්ෂාව. තත්ත්මද්දස්ත උපේක්ෂාව කියන එක. ඒ කියන්නේ ඔය දැන් ඡන්දය ආදී වශයෙන් කියන චෛතසිකයන් ඒ ඒ චෛතසිකයන්ගෙන් සිද්ධ වෙන නොයේකුත් කෘත්‍යයන් තියෙනවා කියලා මේ. මේ උදාහරණයක් විදිහට ඡන්දය කියන එකම ගත්තහම බලන්න ඡන්දය කියලා කියන්නේ ඉද්ධිපාද ධර්මයක්. අපි ඉද්ධිපාද ගැනත් ඉදිරියේදී කතා කරනවා. නමුත් මේ ඡන්දය කියන එකෙන් කෙරෙන කෙරෙන කෘත්‍යයක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ශ්‍රද්ධාව කියන එකෙන් කරන කෘත්‍යයක් තියෙනවා. ඒ වගේම සිහිය කියන එකෙන් කරන කෘත්‍යයක් තියෙනවා. ශ්‍රද්ධාව සිහිය කියන එකෙන්. ඒ වගේම වීරියෙන් කරන කෘත්‍යයක් තියෙනවා. ප්‍රඥාවෙන් කරන කෘත්‍යයක් තියෙනවා. මේ වගේ ඒ ඒ කෘත්‍යයන් සිද්ධ කරන ඒ ඒ චෛතසිකයන් සමමත්තමේ තබා ගැනීම ඒවා එකින් එක එකින් එක අඩු වැඩි වෙන්න නොදී සමමත්තමේ තබාගෙන කටයුතු කිරීමට කියනවා ඒ ඒ කටයුතු කිරීමෙන් එක පැත්තකින් එක පැත්තකට වැඩි වුණත් අපි ඉස්සෙල්ලා කතා කරා විරුද්ධේක්ෂාව කියලා ඒ වගේම යම් කිසි කෙනෙකුට බලන්න ශ්‍රද්ධාව වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ ගැන තියෙන උපේක්ෂාව අධ්‍යයන පටන් ගන්නවා ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව වැඩි වුණොත් මොකද වෙන්නේ මේ තමන්ගේ ප්‍රඥාවට බාධා වෙන විදිහට උපේක්ෂා සහගතව බුදුරජාන් වහන්සේ දෙස බලන් බෑ පූජාවල් පූජාවල් පූජාවල් විතරක් පැහැදිලි කරගන්නවා. ඒ විතරක් නෙවෙයි කවුරු හරි බුදුරජාන් වහන්සේට බැන්නොත්. බුදුරජාන් වහන්සේට බැන්නොත්. තරහ ගියොත් අපිට උපේක්ෂාව හිතට නේද? නෑ එහෙම නොවී තියෙනවා බුදුරජාන් වහන්සේම දේශනා කරන එක. හරිද බැන්නොත් Tamanට තරහ ගියොත් ඇත්ත වෙහිලා යනවා. තරහ ගන්නේ නැතුව වාසය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ මේ තමන්ගේ තුල උපදින්නා වූ නොයෙකුත් චෛතසිකයන් සම මට්ටමේ මධ්‍යස්ථ මට්ටමේ තබා ගැනීම තමයි මේ සත්‍ය මධ්‍යස්ථ උපේක්ෂාව කියලා කියන්නේ. හරිද මේ චෛතසිකයන් මධ්‍යස්ථ මට්ටමේ තියාගන්න ඕන අඩු වැඩි වෙන්න දෙන්නේ නැත්නම් ශ්‍රද්ධාව වැඩි වෙන්න දෙන්නේ නැහැ ප්‍රඥාව සමමට්ටමේ තියාගන්නවා. ඒ වගේම වීරිය වැඩි වෙන්න දෙන්න අපි ඉස්සෙල්ලා කතා කරා වගේ සමාධියත් වීරියත් සමමට්ටමේ තියාගන්නවා. හරිද? එන්න ඒ එන්න ඒ වගේ අපි හැම හැම වෙලාවකම ඉදිරියට ඉහළට එන තමන්ගේ මේ නිවන් මඟ වර්ධනය වෙමින් හිතේ ඇතිවෙන නොයෙකුත් වෙනදා ඇති නොවිච්ච ආකාරයට නැගෙන හිතේ නැගෙන කුසලයන් නැගෙනකොට ඒ කුසලයන් සම මට්ටමේ තබාගෙන එක පැත්තකට වක්වත් වැඩි නඹුරුතාවයක් නැතුව මධ්‍යස්ථ මට්ටමේ මේවා තබා ගැනීම ප්‍රත්‍ය මධ්‍යස්ථ උපේක්ෂාව කියලා කියනවා. ඉතින් භාවනා කරන ඒවා හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. භාවනා කරන ඒවා හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මේ වගේ තත්ත්ව මොකද හුඟක් අයට වෙන්නේ මොකක් හරි එකක් වැඩි කරගන්න. එකක් වැඩි කරගන්නවා ඒ පිළිබඳව හොඳින් හොඳින් අධ්‍යයනය කරලා මම ක්‍රමානුකූලව ප්‍රවේශමින් මධ්‍යස්ථව ඉදිරියට යනවාද කියලා තමන් පිරික්සලා බලන්නට දක්ෂ වෙන්න ඕනේ. ප්‍රවේශමේ මධ්‍යස්ථව ටික ටික ටික ටික හදිසි නොවි මොකද හදිසි වෙන්න ඕනේ ඉක්මන් වෙන්න ඕනේ. ඉක්මන හොඳයි. ඉක්මන හොඳයි. ප්‍රමාදයේදී ඉන්නතු. හැබැයි ඉක්මන නිවැරදිනවා. හරි බොහෝ දෙනා වේගයෙන් ඉක්මනට වැඩ කරන අයට කියනවා ඉක්මන් කොටයි කියලා. ඉක්මන කොට වෙනවා ඉක්මන කොට වෙන ඉක්මන වැරදුන. ඒකින්ද හදිස්සිය වේගයෙන් වැඩ කිරීම කුසිතකමට වඩා බොහොම හොඳයි. කුසිතකමට වඩා බොහොම හොඳයි. හැබැයි වේගය නිවැරදි වෙන්න ඕනේ. හරිද? අන්න ඒ වේ ඒකින්ද තමන් ප්‍රවේශමෙන් කියලා මම කිව්වේ ඒකයි වේගය වැඩි කර යුතු තියෙන්නේ. නේද? ඉක්මනට ගමනක් යන්න ඕන නම් වේගය වැඩි කරන්න ඕනේ. හැබැයි වේගය වැඩි වීම නිවැරදි වැරදුනොත් නේද ගමන බොහොම ගමන යන්න මහම් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මෙතනදිත් අපේ හිතේ සියලුම චෛත්‍යකයන් සමමට්ටමේ සබාගෙන වේගවත් ඒවා වර්ධනය කරගන්න ඕනේ. අන්න ඒ සමමට්ටමේ මධ්‍යස්ථ මට්ටමේ සබා ගැනීමට කියන සත්‍ය මධ්‍යස්ථිකේක්ෂාව කියලා. හරිද? ඊළඟට තියෙන ධානෝපේක්ෂාව. ඒක නම් ඉතින් කියලා දෙන්න ලේසි. ඒ මොකද? ධාන නැතුවත් ධාන ගැන තබෝ ගල අල්මස් තියාගෙන ඉන්නවා. හරි ඒ ඇල්මම පින්වත් හේතු වෙනවා ධ්‍යාන නොලබන්න. හරිද? Tamanට ලබන්නා වූ චිත්ත ඒකාග්‍රතාවයකින් ලැබෙන මහා සුවදායක තත්ත්වය පිළිබඳව වැරදි අවබෝධ ඇති කරගෙන සමහර වෙලාවට ඒ පිළිබඳ තද ඇලීමක් ඇති කරගෙන වාසය කරන ඒකමයි කියලා. ධ්‍යාන කියන්නේ ඒවා අපි ධ්‍යාන ගැන වෙනම මම කිව්වා සාකච්ඡා කරනවා කියලා ඉදිරියේදී ධ්‍යාන කියන ඒවා පින්නන්නේ අපේ තුල අපිට සෞම්‍යව මේ ධර්මය අවබෝධ කරගන්න ධ්‍යාන මට්ටම් වලට සිත නංවා ගන්න පුළුවන් නම් ඒක ලොකු ලාභයක්. හැබැයි ඒක අත්‍යවශ්‍යම නැහැ. අත්‍යවශ්‍යම නැහැ කියලා කියන්නේ නමුත් මාර්ග සිතක් උපදින්නේ ධ්‍යාන අංගයක් එකමයි. ඒකයි ලෝකෝත්තර සිත් 47 විදිහට සකස් වෙන්නේ ඒක. එතකොට මේ ඒ ලෝකෝත්තර සිතක් පහළ වෙන ධ්‍යානයක් ඕනමයි. හරි? මේ ඒ කියන්නේ ධ්‍යාන ධ්‍යාන පහක් විදිහට තියෙනවා පහයි එතකොට ඒවත් එක්ක උපදින මාර්ග සිත් එක එතකොට මාර්ග සිත් 15 වෙන්නේ 20ක් විදිහට පස්තරක් අතර 20ක් වෙනවා එතකොට මේ මාර්ග සිත් උපදින්නේ ධ්‍යානාංග වල ධ්‍යානත් එක්කමයි නමුත් ජීවිතයේ පළවෙනි වතාවට ධ්‍යානයක් ඉපදුනා නම් ජීවිතේ පළවෙනි වතාවට ධ්‍යානයක් උපදින්නේ මාර්ගසිතේදී වෙන්න පුළුවන් කෙනෙක්ගේ. හරිද? නමුත් ඒක හරිය සුෂ්ක ගමනක්. ඒක සෞම්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපිට ධ්‍යානය කියන එක ඕන වෙන්නේ තෝතන්නක් විදිහට ප්‍රයෝජනයක් විදිහට පාවිච්චි කරන්න මොකටද? විදර්ශනාවට. චිත්ත ඒකාග්‍රතාවය තමන්ගේ පහසුවෙන් සුවදායකව මේ විදර්ශනාව સિદ્ધ කරගන්න අපිට ධ්‍යානය කියන එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒකින්ද ඒකට විරුද්ධ වෙලා අපි ඒකත් එක්ක මාරාන්තික නෑ මේවා ඕනෙම නෑ කියලා අයින් කරන්න යන්න ඕනේ නෑ ඒ වගේම මේවා ඕනෙමයි කියලා නේද ඕනෙමයි කියලා ඒක එල්බා ගැනීමකුත් නෑ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දීඝනිකායවදී සූත්‍ර ධර්ම වල වැඩිපුරම මේ ධ්‍යාන වලට හිත නංවා ගැනීම පිළිබඳ සඳහන් කරලා තියෙන වැඩිපුර වාර ගණනක්. ඒ කියන්නේ මේකෙන් අපිට වැඩි ලාභයක් තියෙනවා. නමුත් ඒවා පිළිබඳ වැඩි ලාභයක් තිබුණා කියලා ඒක එල්බගෙන වාසය කිරීම සිද්ධ නොවිය යුද්ධයක් ඒකමයි කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒක ලබා ගන්නම ලැබෙන්නේම නැහැ. ඊළඟට ධ්‍යාන ලබාගත් කෙනෙකු ඒ ධ්‍යානයම විදර්ශනාවයි ඒ ඒ ඒ කෙරෙහි තද ඇලීම් සහගතව වාසය කරන්නේ නම් ඒ කෙනාට ඉන්නහාට ඒක වර්ධනය කරගන්න බැරි වෙනවා. ඇයි? ඒ ධ්‍යානයේ තියෙන අංග තමයි ප්‍රීතිය, සැපය, මේ ඒ ප්‍රීතියෙහි දැන් මේකෙදි ඊළඟ අංගය තමයි ධ්‍යානුපේක්ෂාවෙන් පාරිශුද්ධුපේක්ෂාව කියලා කියන්නේ. මේ එතකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් සතිත් අධ්‍යාන මට්ටම සතිත් අධ්‍යානයේදී තමයි උපරිම උපේක්ෂාවක් තියෙන්නේ කෙනෙකුට. ඇයි අර ලෝකයේ උපදින සැපයන් අතර ලෝකයේ උපදින ප්‍රීති ස්වභාවයන් අතර උපදින ප්‍රීතිය සහ සැපය අතර ඉහළම සැපයක් ඉහළම ප්‍රීතියක් ලබන්නේ ප්‍රථම ධානයේදී. හරිද? එතකොට ඊළඟට දෙවන ධානයේදී සමාධිදම් ප්‍රීතිසුඛං සමාධිය හින්දා ඇතිවන්නා වූ ප්‍රීතිය සහ සැපේනවා බොහොම ඉහළ ප්‍රීතියක් ඉහළ සැපයක්. ඒවත් එක්ක සංසන්දනය කරනකොට පංචකාම සම්පත්තිය කියන්නේ කාම පහළ දෙයක් බව Tamanට දැනෙනවා ඒවට පත්වෙච්ච අයට. නමුත් අන්න ඒ උපදින ප්‍රීතිය සහ ඒ උපදින්නා වූ සැපයන් පිළිබඳව ඒවත් ඇති වෙනවාය නැති වෙනවාය කියලා විදර්ශනාවකින් Taman යම් කිසි ආකාරයක උපේක්ෂාවක් ඇති නොකරගත් වුණාට ඉන්නහට ඒ හිත ඉස්සරහට අර යන්න බැරි වෙනවා. ඒහිම එහිම ඇලි ඇලි ඇලි ඇලි වාසය කරන්න හේතුවක් වෙනවා. ඉන් විදිහට යෑමක් ගැන එයාට හිතන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අන්න ඒ ඒ විදිහට ඉදිරියට ගිහිලා චතුත්ථ ධානයේදී ලබා ගන්නා වූ ඒ උපේක්ෂා සහගත ස්වභාවය සාරිසුද්ධ උපේක්ෂාවක්. චතුත්ථ ධානයේ කෙරෙහි ඇලෙන්නේ නැතුව වාසය කරන්න ඕනේ. චතුත්ථ ධානයේ ඇලෙන්නේ නැතුව වාසය කරන්න ඕනේ. එතකොට තියෙන දෙන ප්‍රීතිය සැප නෙවෙයි ඒ ධානාංගයේ ඒ ධානයේ සැලීම අන්න ඒක තැලෙන්නේ නැති වෙනකොට අපි කියනවා කියන පාරිශුද්ධ උපේක්ෂාව කියලා. ඉතින් මේ ආකාරයට සියල්ලම කෙරෙහි නැදිහත්ව පැවතීම තමයි මේ මේ උපේක්ෂාව කියලා කියන්නේ මේ හැම දෙයක් කෙරෙහිම නැදිහත්ව පැවතීම. අපි බොහෝ දේවල් කතා කරා දැන් එක එක ආකාරයට. හැම දෙයක් කෙරෙහිම මධ්‍යස්ථ ස්වභාවයේ පැවතීම තමයි උපේක්ෂාව කියලා කියන්නේ. සමභාවයෙන් දැනෙන්න ඕනේ. Tamange හිතට ඒක අපිට දැනෙන්නේ අපිට අපිට දැනෙන්නේ හැම දෙයක්ම සමභාවයෙන් දැනෙන ස්වභාවය. හරිද? ඒකේ මධ්‍යස්ථව වාස කරන අපේ හිත මධ්‍යස්ථව තබාගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ අපේ වේදනා සංඥා සංකාරයන් දේශය, ඇල්ම නැත්නම් ප්‍රේම, ඇල්ම, දේශය, ගැටීම වගේ මේ හැම දෙයක් ඉදිරියේදීම ඒවා ඇතිවන හේතු විදිය සාමාන්‍ය මනුස්සයාට ඒවා ඇතිවන හේතු ඉදිරියේ මොකද වෙන්න ඕනේ? මධ්‍යස්ථ ස්වභාවයක් තියෙන්න ඕනේ, සංසිඳිලා තියෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ගිනි ගොඩවල් වගේ. මම එහෙම කියන්න ගලන් දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා. ඒවා දුර දුරා නැගෙන ගිනි ගොඩවල් තමයි උපේක්ෂාව නැත්තම්. හරි? ඒවා ඒවා ඒවා නැగి නැగి නැగి නැగి නැగి නැగి නැగి නැగి යන ස්වභාවයක් තියෙනවා. මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් හැමුවේ මේ වේදනා සංඥා සංකාර විඥාන සංතතිය දුරදුරා නැගෙන ගිනි ගොඩවල් වගේ නැగి නැగి යන ස්වභාවයක් තියෙනවා. අපේ సంతానගත අපේ මනසකාරය. හරිද? ඒක දැනෙනවද නැද්ද අපිට? ඒක දැනෙනව නේද? වේදනාව වැඩි වෙනවා, අඩු වෙනවා, ඒවා රත් වෙන ගතියට එනවා, පිච්චෙන ගතියට එනවා. නොයෙකුත් සංඥා ඉවරක් නැතුව සංඥා සංතතියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒකේ සංඥාව මතක් වෙන්න පටන් ගන්නවා. ඒවා හින්දා ඇති වෙන කැමැත්ත හෝ අකමැත්ත තද බලව ඇති වෙලා මේ සංස්කාරයන් ඇතිවෙන්න පටන් ගන්නවා ඒවා දැනෙන්න පටන් ගන්නවා ඉතින් අන්න ඒ වගේ මේ හතරම නේද සංසිඳින්නේ නැති ස්වභාවයකට පත් වෙනවා නමුත් උපේක්ෂා සහගත හිතට ඒවා සංසිඳිලයි තියෙන්නේ අන්න ඒ අන්න ඒ මධ්‍යස්ථ ස්වභාවය තමයි උපේක්ෂාව කියලා කියන්නේ ඉතින් මේ විදිහට අපි උපේක්ෂාවේ හිත වට ගන්න ඕනේ ඒක උපේක්ෂාව පිළිබඳව කරන අවසාන ධර්ම දේශනාව හෙට දවසේ කරන උපේක්ෂාවට හේතු වෙන කාරණා කිහිපයක් තව සාකච්ඡා කරන්න තියෙන උපේක්ෂාව ඇති කරගන්නේ කොහොමද? ඇති කරගන්න කුමක්ද කළ යුත්තේ නේද? එතකොට ඇති කරගන්න මොකද්ද කළ යුත්තේ කියන එක අපි හෙට දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කරපු සීලෝම පින්නන්තයට ඒ ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න පිරිස තමයි මේ මැදිරියේ ඉන්න පිරිස. ඉතින් ඒ අත්න්ගේ දායකත්වයෙන් තමයි මේ ධර්ම දේශනාව මේ අත්න්ට ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු දායකත්වය ලබා දුන්න මේ පින්වත් පිරිසට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සුපුණ්‍ය සත්‍ය හේතු වේවා කියලා ප්‍රාර්ථනා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති